වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාසන වාසී පූජ්‍යපාද නා උයන්නේ ආර්ය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දස බලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේගේ සංකාමී විද්‍යමාන වන අනන්ත ඥාන සම්භාර අතුරින් අග්‍රගණ්‍ය වූ සරුවක්තා ඥානී සම්බන්ධව ධර්මදේශනයේ සායු මේ සූත්‍ර පාඨෝ මාතෘකා කරන් යෙදුණු සාන්ත නායකයන් වහන්සේ විසු අසංකෘතිය කල්පලක්ෂයක් වූනේ චිරෝකාරණිකානුභා බලයෙන් මුල් අවුරුදු 2587කට පෙර අද වෙන දවසකදී බොමුලාරා රැඳින්දගෙන සපරිවාර මාර්ග පරාජය කොට ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වදාලා ඒ ශාන්තිනායකයන් වහන්සේගේ සංකාන වෙහි සදවස් පහළ වූ අනන්ත ඥාන සම්භාර සියල්ල ස්ථාතු කොට ප්‍රකාශ කරනවා නම් සරුවක්ඛා ඥානය ඇතුළත ඒ සියලුම ඥාන සම්භාර ඇතුළත් වෙනවා නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සුදුබඳව සත්වාකාරයෙන් ආબોධ කර ගැනීමට නම් සරුවක්ඛා ඥානය පිළිබඳව දැනගත යුතුමයි නිසා මේ ලෙසක් සතියේ පැවැත්වෙන අති ශ්‍රේෂ්ඨ වූ ධර්ම දේශනා පන්තියට සරුවක්ඥාඥානය තෝරා ගැනීම සාම ඥාන සම්ප්‍රයුක්තය තුලා පිස්තිකවන්ත වෙනවා. විශේෂයෙන්ම සරුවක්ඥාඥානයේ හැඳින්වීමේදී මූලික තේරුම් කීපයක් අපි දැනගෙන තියෙන්න ඕනේ. ධර්ම දේශනාවක් කරන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ අභියසනේ අපේ සිත සමාධිගත වන්නට ඕන. ඒ සමාධිගත සිතින් යුක්තව ධර්ම දේශනා කළොත් ධර්ම ශ්‍රවණය කළොත් ඒ දේශනාව නියමාකාරයෙන් ආબોධ කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. සරුවඥන් වහන්සේම දේශනා කළා නේද? සමාහිතෝ යථා භූතං සත්‍යති සජානාති සමාධිමත් පුද්ගලයා ඇත්ත ඇතිපැතිම ධර්ම ස්වභාව හරියටම අවබෝධ කරගන්නවා එනිසා දැන් අපි මේ දේශනාවට සමන් දීමේදී වඩා පිට සමාධියට කරගන්න විශේෂයෙන්ම ශ්‍රවණය කළ දේශනාවන් අතරත ගාම්භීරතම දේශනාවක් තමයි සරුවත්න තාඥාන දේශනාව නිසා මේ දේශනාවට ඇතිකාක් අපි සාවධානව සමාධිගතව සලන් දීමට සූදානම් වෙමු. මාත්‍රකාකල සූත්‍ර කාටේ ඇතුළත් වන්නේ ප්‍රතිසම්බිදා මග්ග පාළියේ එකත් ඥාන නිදේශයයි. ප්‍රතිසම්බිදා මග්ග පාළිය ධර්ම සේනාධිපති කාර්ය පුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම කොටසක්. මේ ප්‍රතිසම්පදා මග්ග පාළිත මාත්‍රකාවකින් කියන්නේ කරුණාස්නන් වහන්සේගේ ප්‍රේමක දේශනා. ඒ ප්‍රේමක දේශනාවන් මාත්‍රකා කරගෙන එක එක දහම් කඩයක් පාසා විස්තර වර්ණාවක් වශයෙන් සාරී පුත්‍ර මහ රහතන් වහන්සේ පරිසම්බිදා මග්ග පාළිය දේශනා කළේ. පරිසම්බදා මග්ග පාළිය සමනක් නෙවෙයි. මහා නිද්දේශ පාළිය, කුල්ල නිද්දේශ පාළිය මේ දේශනා ඒ සරියුත් මහ රහතන් වහන්සේගේම විස්තර දේශනාවක්. මේ දේශනාවන් මාතෘකා කරගෙන කියන්නේ සරුවක්යන් වහන්සේගේ සූත්‍ර දේශනාවන්මයි. එනිසා තෙසත් ඥාන සංයුත් නිකාය ඇතුළත් වෙන දේශනාවක් ඒ තේසඥාන එකප්‍රකාශානේ ඉතාමත්ම පැහැදිලි විස්තරාත්මක දේශනාවක් මේ පටිසම්භිදා මාර්ගඵලයට ඇතුළත් තිබෙනවා. එයින් සරුවක්ඥතා ඥානය සහ අනාවරණ ඥානය දෙක එකම දේශනාවකින් විස්තරාත්මකව ඉදිරිපත් කොට තිබෙනවා. අපි සංගතා බලමු ඒ සූත්‍ර පාඨයේ කෙටි තේරුම අතමං සතාගතස්ස සම්බන්විත ඥාන සම්බං සංකත මසංකතං අනවකෝසං ඥානාති සම්බන්විත ඥාන සතාගතයන් වහන්සේගේ සරුවක්ඛාඥානය නම් කවරේද? සියලු සංකත අසංකතයන් සරුවක්ඛාඥානය දන්නේ මේ සරුවක්ඥාඥානේ නම් වේ. ඉහිලා ආවරණයක් නැත්ේ මේ අනාවරණ ඥානේ නම් වේ. ඒකයි සතුම තේරුම. සම්බං සියලු සංකතං අසංකතං සංකතයක් අසංකතයක් අනවකෝසං ඉතිරවත් නැතුව ඥානාති විසු ගන්නුනි සම්බන්විත ඥානං සරුවක්ඥාඥානයයි. සත්‍ය ඒ සරුවක්ඥාඥානයෙන් දතුෙස්තුහි ආවරණං නැතිති බාධාවක් නැතුනේ අනාවරණ ඥානං අනාවරණ ඥානයයි. ඒ පැහැදිලි වෙනවා මේ සරුවක්ඥා ඥානයත් අනාවරණත් ඥානයත් දෙක දෙකක් නොව එකක් බව. ඒ කියන්නේ සරුවක්ඥා ඥානයේ අරමුණු කරනවා සිත බාධාවක් නැති බව නිසා එතන අනාවරණ ඥානය තියෙනවා. ඒකත් මුදිදී ලෝක දහාසී විසුම රහතන් වහන්සේ නමකට නොලැබෙන සතේ බුදුරජාන් වහන්සේ නමකටත් නොලැබෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක්ම ලැබෙන ඥාන හයක් තියෙනවානේ ඒ ඥාන හය කියන්නේ සත් අසාධාරණ ඥාන පළමුවෙන් ඉන්ද්‍රිය සරෝපරියත්තේ ඥානය. දෙවෙන්න ආඥානිකේ ඥානය. තුන්වෙන්න යමක ප්‍රාතිහාර්ය ඥානය. සතරවෙන්න මහා කරුණා සමාපatti ඥානය. පස්වෙන්න සරුවක්මතා ඥානය. හයවෙන්න අනවරණ ඥානය. මේ ඥාන 6 හේතුන් ගැටීතුමයි මේ ඥානසය වෙන කාටවත් සමාන නොවන බැවින් නොලැබෙන බැවින් මේවාට කියනවා අසාධාරණ ඥාන කියලා. ශ්‍රාවකයන්ට සාධාරණ නැහැ. මෙලොවට කලක බලමු. සබ්බං සංකතං කුමක් මේ සීල සංකතය කියන්නේ? සබ්බං අසංකතං සීලම අසංකතය කියන්නේ කුමක්ද? අනුශේෂණ කියන්නේ කුමක්ද? මෙන්න මේ ටිකක් අපි තේරුම් ගත්තොත් සරුවක්ම තාඥානය ප්‍රහදිලි කරගන්න පුළුවන්. සංකතං කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන ලද දේ. ලෝක ධාතුවේ සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ බව තේරුම් ගන්න ඕනේ. නිර්වාණ ධාතුව හැර අනිත් සියල්ලම සකස් වෙලා තියෙන හේතුන්ගෙන් මහ පොළොව සංකේතයක්. මහා ශරීර සංකේතයක්. විරාධකාරකා සංකත. සතරාසාය සංකත. මනෝලෝක සංකත. දෙව්ලෝකසාය සංකත. බඹලව දාසය සංකත. අරූප ලෝක හතර සංකත. මේ සත්වල සංකත. පිට සත්වල සංකත. අපේ ශරීරයේ සංකත. අපි පරිහරණය කරන ඇඳුම් කලඳුන් සංකත යාන වාහන සංකත අඳුපුතු ආදී පරිහරණය කරන භාණ්ඩ සංකත හැම දෙයක්ම සංකත හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ යම් යම් හේතු සම්භාර කාරණා රාශියක් නිසායි මේ හේතු නිසා සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලට නම අසංකත කියන්නේ නිර්වාණ ධාතුවයි නිර්වාණ ධාතුව කිසිම හේතුවකින් හටගත් දෙයක් නෙවෙයි. ද්‍රව්‍යාත්මක දෙයක් නෙවෙයි. නිර්වාණ ධාතුවේ නාම රූප කිසිවක් නෑ. ස්කන්ධන පටිආපෝ තේජෝ වායෝන චිත්තචෛතසික ධර්මන කොටින් ඇති වෙන නැති වෙන සුළු කිසිවක් නිර්වාණ ධාතුවේ නෑ. නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයෙන් සකස් නොවු බැවින්මයි කාලයක ප්‍රත්‍යක්ම වෙන්නේ අතීත නිර්වාණය කියලා හෝ අනාගත නිර්වාණය කියලා හෝ වර්තමාන නිර්වාණය කියලා හෝ නිර්වාණයට කාල පරිච්ඡේදයක් කාල භේදයක් නැත්නම් මේ සුත්‍රාත්යෙන් හටනු ගන්නා නිසායි මේ සුත්‍රාත්යෙන් හට ගන්නවා නම් එතන අනිත්‍ය කියනවා දුක්ඛ කියනවා අනාත්මය කියනවා නිර්වාණ ධාතුවේ අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් නැහැ. ඒ නිසා නිර්වාණ ධාතුව මේ කුස්සත්යන්ගෙන් හටත් නොගත් නිසා අසංකතයි. ඒ නිසා සම්බං සංකතං අනවචන සංජානාති විසි. සම්බං අසංකතං අනවචන සංජානාති විසි සම්බං ඥානං. සුතෝත ලෝක ධාතුවටයි මේ කුස්සත්යන්ගෙන් හටගත් හිත ඇති හිත නැති සෑම ස්වභාවයක්ම සෑම ධර්මතාවක්ම සෑම නාම රූපයක්ම සෑම ස්කන්ධයක්ම සෑම ආයතනයක්ම සෑම ධාතු ස්වභාවයක්ම ඉතිරවක් නැතුව දන්නේ කරුවක් නිසා ඥානයෙන් ඒ දැනගැනීමේදී කිසි බාධාවක් නැති ස්වභාවය අනාවරණක් ඥානෙ නම් කියවෙන අපි සලකා බලමු කවදද ලැබුණේ කියලා බුදුරජාණන් වහන්සේ මේක ලැබුණේ කවදද මේ සියල්ල දක්නා නුවණ ලැබුණ කාදද? හරියටම අද වෙනි දවසට අවුරුදු 2587ක් තිබෙනවා. අවුරුදු 2587කට පෙරයි නියුතුන් සරුවක් සාස්ත්‍රාණ ලැබුණ හරියටම අද වෙනි දවසකට ඉලිවෙන අලුයම් කාලේ. ඒ කියන්නේ බුද්ධත්වයේ ලබන්න සුදුසු දවස වෙසක් පොල් දවසයි. විසක්කෝ දවසේ අලියම් කාලයේදී මේ සත්‍ය උදා වුණේ. එදා රාත්‍රියේ සූර්යාමයේදී සරුවත්නන් වහන්සේට පුළුවන් වුණා නිලුම්ම අර්පණා කර්මස්ථාන සහ අධිඥා ලබන්න. ඒ කියන්නේ දෙබැසයන් මැත්තේ දිවිපුත්‍ර මාර්යා පළවා හැර ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කොටගෙන සාත්‍රි පූර්ණාමේදී සමත භාවනා සියල්ලම ප්‍රතිලාභ කරගත්තා. එතන දස කසින සමාපatti ලැබුවා, දස අසුබ සමාපත්තිද ලැබුවා, ආනාපාන සති සමාධි සියල්ල මුලින් මුලින්ම ලැබුවා. ඊළඟට කායගත සමාධිය ලැබුවා, භ්‍රම විහාර සමාපatti ලැබුවා, අරූප සමාපatti ලැබුවා. මේ කර්මා අස්කන්නේ අර්පණා කර්මස්ථාන කියනනේ තුනක්ම ඉගෙන සම්පූර්ණ කළා. එනිසා රාත්‍රී පෙරයම් කාලයේදී අසංකේය අප්‍රමේය සල්ප ගණන් ඈත දකින්න පුළුවන් වෙන පෙරවිසු හඳ පිළිවෙල දන්නා නුවණ ලැබුවා. ඒක සරුවත්න සාඥානෙ නෙමෙයි. ඒකට තමයි పూర్වයේ නිවාසාන සුසේඥානෙ. ඒ නිවාසෙට තෙමේ ගියා භවයක් භවයක් පාසා සිදු කරන කුසල කුසල කර්මයන් අනුව පුනර්භවයේ සිද්ධ වූ ඇති. ඊළඟට රාත්‍රී මැදියම් කාලයේ ඔර්ලෝසු සයන රාත්‍රිය 10 සිට 2 දක්වා පැය සතර ඇතුළතදී දිව්‍යන් චක්‍ර විඥානයේ ප්‍රතිලාභ කළා. අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 7ක් දවස් 14ක් දක්නා වූ දිනස් නෝන ලැබුණා. ඒ දිනස් නෝනට ලෝක ධාතුවේ අත්සක්මුල්ලක් නැර සෑම සත්‍යයේ පුදුලේ දර ගන්න පුළුවන් වුණා. මරණ උපදින සත්‍යයන්, සුගති දුගති යන සත්‍යයන්, සෝබන අසෝබන සත්‍යයන්, කුසල අකුසල කරන සත්‍යයන්, සැප විඳින දුක් විඳින සත්‍යයන් ඔක්කොම දැකගත්තා. සත්‍ය උපදිලයන් පමණක් නොව මේ ලෝක ධාතු ආදී අනිඥානික වස්තු සියල්ල දැකගත්තා. දිවස් නුවණින් ඒ සියල්ල දැකගත්තාම දැන් අතීතෙත් දැක්කා අනාගතෙත් දැක්ක දවස් හතක් වර්තමානයේ දැක දැක්කා. ඉතින් තුන් ලෝක ධාතුවට අයිති සෑම වස්තුවක් හේතුඵල සම්බන්ධතාවෙන් දිගට පැවතිච්ච හැටි ගැටීම නිසා පටිච්ච සමුප්පාද විදර්ශනාවට හැරුණු සාත්‍ය දෙකෙන් පස්සේ මේ පටිච්ච සමුප්පාද විදර්ශනාව තමයි බුදුන් විපස්සනා මාර්ගය. ඒ කටු කීකු ලෙස සිංහල තුන් වාස් වැඩුවා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ සත්‍යාකාර විභංගයේ තියෙන ලක්ෂණ වේතිකාල දේශනාවක්. ඒකේක ශිෂ්‍යයා ශිෂ්‍යාකාසා ධාතු දහස ආකාරයකට වේතිකාල සම්බන්ධතා ප්‍රතිසංසාදනය සමග දේශනාවකදී මේ දේශනාවේ මධ්‍යම ප්‍රමාණය නම් සූත්‍රාභා බොහෝම සූන්දරයි බොහෝම සීතල ලෙස ඒ සරුවස්යන් වහන්සේගේ සතිස්ථාන විදර්ශනාව වඩලා තියෙනවා. ඒ හිමසෝනේ දසදහසක් සත්වල, සරලක්ෂයක් සත්වල, අනන්ත සත්වල. මොනෝම නාම රූප ස්කන්ධාදී ගෝවාල් ඉතිරියක් නැතුව දක්නාවෝ සියලු මණ්ඩල දසදහසක් සෑවට වඩා ආලෝකමත් විපස්සනා ඥාන ආලෝක සහල් වීමේ නාම රූප පරිච්ඡේදා ඥානී ප්‍රසාර පටිපදා ඥාන දර්ශන උපුද්ධ දක්වා සීලු විපස්සනා වූසු ඉතාමත් සූත්‍රලක ස්තරී කරලක අනුස්තරී ලෙස පහළ වුණා. අලියම් කාලයේ ධර්ම මූර්තිය යදාවන කුඹුන කෙරෙන කොට ලැබී යුතු විපස්සනා භාවනා මාර්ගය ඉස්ලාම සම්පූර්ණයි. ධර්ම මූර්තිය කියන්නේ උදේ 6 තිරපාන දවසක නම් අලුයම මුණල් ගුණාදී 48 වෙනි පස්සේ බ්‍රහ්ම මුහුර්තයේ තුන හඳුන්වන්නේ හේතු සුබ මොහොත. ලෝකුණා බුදුවරයන් වහන්සේලා බුදු වෙන වෙලාව. මේ අවස්ථාවේදී මේ ශාන්තිනායකයන් වහන්සේ විශ්වාසංකේය කල්පනාස්ත්‍යන් තුරු කාර්මිකානුභාව බලන මේ සුද්ධ උපාසනා භාවනා මාර්ගයේ ස්ථානගාමී විපස්සනා බාටපත් වූ ආ උත්තරීතර වූනාරු දසදහසක් සත්වල රාත්‍රිහාරු සහස්‍රයන් සිද්ධ වෙද්දී දසදහසක් සත්වල වූ ආලෝකව බබලෙද්දී දසදහසක් සත්වල සංකා වෙද්දී තමන් වහන්සේ වැඩි වූ බෝධි මණ්ඩලයේ සමනක් මුක්තලව හේදෝ බල පරාක්‍රමයෙන් පවතිද්දී සවාසන සතරක් හේතුන් සෝදාහරණය සෝතාපට්ටි මග්ගඵල සකදාගාමි මග්ගඵල අනාගාමි මග්ගඵල අරහත් මග්ගඵල පිළිවෙලින් ප්‍රතිවේදී සබබේ අරහත් මාර්ග ඥානයෙන් කියන අවස්ථාවේදී වාසනා සහිත සකලක් හේතුන් සියල්ලම අසෝසී බාටපත් වෙනවා එනම් අරහත් මාර්ග ඥානයට පත් වෙන අවස්ථාවේදී තමයි සරුවත්තා ඥාන ප්‍රතිලාභෝ සුභෝ. ඒ අරිහත් මාර්ග ඥානය ලෝකෝත්තරයි. සරුවත්තා ඥානවල ලෝකෝත්තර මාර්ග ඵලයේ නෙවෙයි. නමුත් අරිහත් මාර්ග ඥානත් නෙවෙයි. ග්‍රහණ ආවර්ධනාසෝ සමනින් දැනගැනීමේ සුදුසු ප්‍රඥා සම්භාරෝ ප්‍රඥා සත්‍ය හිතේතෝ පාලුණා ඒකට තමයි හොරා සාන්තික කියන්නේ. හොරා සාන්තිය කියන්නේ අරිහත් මාර්ගයට අනුසුර ලැබෙන අරිහත් ඵල. අරිහත් ඵලයට පත්වන කොට ලැබෙන ඥාන සම්භාර පුරන්නේ මේ සරුවක්යන් වහන්සේට කිහිපිය. ඒ කියන්නේ දස බල ඥාන, චතුර් වෛසාගත ඥාන, වගේම සතර ප්‍රතිසංගදාස ඥාන, සබ්බ බුද්ධ ධර්ම, සත් අභිඥා, බුද්ධ ඥාන, ඕල සමහා ඥාන, අස්කාර සාමීක බුද්ධ ගුණ, වගේම සසත් ඥාන, සත්සත් ඥාන, එසකට පොත්නාස්වාර සමාපatti සංකාර පරිහත්තන වජ්‍රාස ඥාන, අනන්තන සමන්නාලපු සමන්ත ප්‍රත්‍යාන මහා ප්‍රපංච උපාන්තරගත ගාම්භුර ඥාන ඉන්ද්‍රිය සරෝපදී ඥාන ආත්මාලෝකේ ඥාන ධනසමහා ප්‍රාඥාදී ඥාන මහා කරුණා සමාපatti ඥාන සර්වඥතා ඥාන අනාවරණ ඥාන සියල්ලම අරිහත් ඵලයට හා සම්බන්ධ වන පහළ වුණා. අරිහත් ඵලයට පත් වෙනකොට සියල්ල අවශ්‍ය අවශ්‍ය වෙලාවට ප්‍රයෝජන ගැනීම සුදුසු ඥාන ශක්තිය පහළ වුණා. මේ කොට මොහොතාන්තික තුළ කියන්නේ නිරෝක්ෂ කියන්නේ අරිහත් මාර්ගය නිරෝක්ෂාන්ත කියන්නේ අරිහත් ඵලය අරිහත් ඵලය සම්බන්ධව ලැබෙන මේ අවස්ථාවද කියන්නේ නිරෝක්ෂාන්ත ඥාන අපෝත මුන්න නදා තමයි ලැබෙන්නේ හරියට යසක් වෝය ගොනිගෙන ඊළඟට උදාන දවසට පළමුව තමයි මේ ඥාන සංකප්පය පහළ වුනේ. මේ අවස්ථාවේදී දසදහස් සත්‍යවල දහන් බැරි වුණා. ඒ කියන්නේ මේ මහා පෘථිවිය දස දහසක් උතුහර සංකා වෙන ගත්තා. බුද්ධාන්තරයකට කලින් තමයි සාති බුදු සසුන පහළ වුණේ. ඊට පස්සේ තමයි ගාතම බුද්ධ ශාසනය මේ සිද්ධිය. ඒකා මේ අසුතුනක මහා පොළොව තලයන්ට දරන්න දරුණා මේ තුන් අවස්ථාව. දස දහසක් ලෝක ධාතු අනේක රාමයේ සංකා වෙන ගත්තා. හෝ බුද්ධෝ හෝ ධම්මෝ හෝ සංඝෝ කියන මේ ගෞරවාන්විත ආස්වාද අද්භූත තාත්වයේ දක්වත් වූවාක් පොළොතලේ සංසා වුණ ආස්වාදයේ නේද මේ අවස්ථාවේ තමයි සරුවක් යන වහන්සේ සම්මා සම්බුද්ධ කියන උතුම් අවස්ථාවට පත් වෙනවා. දැන් මේකට කලක බලමු ඒ සරුවක් යන වහන්සේ අභූත වූ තමන් වහන්සේ කරුණක් නැහැ කියලා ප්‍රකාශ කරන අවස්ථාවක් තියෙනවා. එක් අවස්ථාවක් තමයි තමන් වහන්සේ බුදුබාටපත් වෙලා මාස දෙකක් නොගතෝ ඥාන ධර්ම දේශනා නොකොට අතෝනි සතුයි. ඒ කියන්නේ බුදුහෝන අතෝනි සතුය ගත කරන අධිකාල මුදරුතුල ධර්ම ගාමෝ ගත්තේ කුංකලානි සාම්ප්‍රති බ්‍රහ්ම රාජ්‍යයන්ින් වැඩෙන ආරාධනා කළානේ ඔබ බුදු වශයෙන් බලා වදාරමු ධර්ම දේශනාසන සේවා කියන මේ අවස්ථාවේ තමයි Taman වහන්සේ බුදු වශයෙන් හඳුන්වන්නේ බුදු වශයෙන් කියන්නේ ඉන්ද්‍රිය සරෝසාරී ඥාන ආශ්‍රයන කියන දුක. මේ දසදහසක් සාකන ලෝකවාසී සත්‍යයන් අතරතේ ඉන්දික අසංකෝය සතකෝටි කනස්රක් ලැබුණා. Taman වහන්සේ භෝමාන කාලෝනේ නිවන් දකින්න බව බුදු වශයෙන් කියන්නේ. ඔබ කර්මකාරී ප්‍රතිවර්ග සංඝාසකන කරෝතේ උපෝම අසංකේය අපරමණීය ධනසාවක් නිවන් අවබෝධ කර ගන්න බව ඔබ ඔබට පනවනවා. ඔබ කුකාසියක් උකං කුකාසියක් ඕන සම්ම කොටාක පුනාරව නිවන් අවබෝධ කර ගන්නට ඔබ ඔබට පනවනවා. අපට වන්නා අරන් ගන්නා වර්ණ දෝෂනා තුනක්. සමාන හතරක් අරගෙන කරන එකපාරටම භයානකකෝ ඔබ දහහක් දුරට ආරාණකෝ බලකපස්සම උපසමාරෝගා ආදමනෝගෝ තම කාදමනෝ වදෝ පුබ්බනා කරනෝ උපසත් ආධිනකකම අපනානාලකෝ භෝගෝ තම අනාගාමී බව දැනගෙන ආත වතනෝ සංග්‍රහ කරන ඕකාරවෝ අප දවසේ උතුරන්නේ නේද ආර අවස්ථාවක කොටු කරගන්න ඕනේ ඔබ උපත ආහාර කොටනවා ඕකවාස සාදාව තමයි කරවන්නේ ඕකවල සබ්බා බබෝ සබ්බම බාහලතෝ සම්බෝත බාහක බාහකෝ උබ්බං බහා සංයස්සනෝ දරසා කලං අභුඤ්ඤානෝ සම්බෝතෝ උදාකාරෝ පොකාතෝනා සෝං ආභෝධ කරගත්තන්ති අමනාර උපසුප්පාහි කියන ගෞරව සංසාරපවත් මහාසං අනාගත බෝධිසත්වයන්ති. ඕනෑම මාතෘකාවක් ප්‍රකාශ කරනවා මාතෘකාව ගුණවන්ත මොහොතක ආසවස්වාම මුකාම මාතක ධම්මා සස්මාහං සසදෝ ගුණයන් මහා සමාමානෝ වමු යන සෝමනාතු ප්‍රාර්ණයයි සෝමනාතු ප්‍රාර්ණයයි අභිභව සරදස්සා උසමන අනන්ත බෝධම සමන්නාක ප්‍රකාශකනාමෝ ඕසවමවස්සා බොහෝවස්තාතනෝ උපකපනාරාමෝක සංඝතනෝම අස්සනකල්කන්වාස දස්සන බෝධෝ මොහස සංඝාස කාසෝරණෝ කනාම සංඝාපෝ සනාමෝ සංඝාසන පරිපූර්ණ බෝධම් සත්‍ය ප්‍රපෝ සනාමෝ ඔකස් වන්තාතුන් සාතු ආතම බෝධ අනුගමනය කරමු. සත්‍යය නොකරමු. උදාහරණය ඕවාගේ සාකච්ඡා කරන ධර්මයේ කරන සම කර්මස්වන්හාසිකව අනුස්මරණ භාවනාව ඔක්කොම සතකව සමතුකවලා ප්‍රශ්නෝස්තරණ ගන්නවා. මේ අවස්ථාව සර්වඥාන්වහන්සේ ඕවාගේ ප්‍රකාශ කරන ඕහනේ බම්බ වහන්සේ වාසවන් දුක්ඛ උසාවකරණය හොයනවා තමන් ආවෝද කළා කියන සුරස් ප්‍රකාශ කරන ඕකේ බාරගත්. අතුරුමය ආරෝපණය කළා ඔබ අතුරු ආරෝප ප්‍රයත්නය දෝවස්නා. මං කරදාහන කියන බෝ මං කියන ආවෝද කරගත් සෝකෝ අදම කරනෝ වාස්තවන ආවෝද කරගත්තා. ඔතරන්න වාස්තවන් බොන්න මේ ධර්මයේ කනෝ කුණකන්තෝ මේ ගුණ කෝණ කමිතේ ගාන මඟ පලවන් ලබනවා. මේ අවස්ථාව තමයි පස්වන බණ අංග සූදානම්නේ. මේ අවස්ථාවේදී ධම්මචක්කා පවත්වන සූත්‍රාන්ත දේශනාව සඳහා දෝ මේ භික්ෂුනි අන්තා සම්බුද්ධෝන නිතෝ සබ්බාසුන මේ සුද්ධ වූ බුද්ධ වචනේ දුනකෝ දේශනා කරන කොට දස දහසක් සත්වල ඒක සුගන්ධයෙන් සෝදවත් වූ මහා කෘතිය සංසාරෙන් දුක සංගස්තන මේ නිදාසනයි ප්‍රසිද්ධවෝ සරුවත්ම ප්‍රඥානෝ ප්‍රකාශ කුලි. මේ දේශනාව අගද කියනවානේ. යම් දාසක මේ ද්වාදස ආකාරෝ විපරිවර්තනෝ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගත්තේ නම් උදානන ගෝවියන් මිනිස්යන් බ්‍රහ්මයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සයිතුනි ලෝක භාතුන් ලෝකදා බුදු වුණා කියලා ප්‍රතිඥා කරනවා. භාතුන් සංකාරයි. මේක අවස්ථාවක්. තවත් අවස්ථාවක තමයි සංකීර්ණ සංගතනක පුරවරාගෙන ප්‍රබුධානවර කුත නාලන්දා බලාපොරොත්තු වන ගමනේදී අතරමඟ සම්බලාපික කියන මුලනස රාජාගාරයේදී අර සුක්ඛ පරිද්දානිකුතුමක් බ්‍රහ්මදත්ත මානවකුතුමක් දුන්නගේ බහිංගස් වීමක් නිසුරට ගුණ දේශනා කළානි බ්‍රහ්මජාල සූත්‍රයේ සදා සත දවාරයක් උන්වහන්සේ සරුවක් ප්‍රකාශයන් ප්‍රතිඥා කළා. සත දවාරයක් සරව කම්පා වුණා. තවත් අවස්ථාවක් තමයි සාසනයට නඟරු කාලකාරාම සූත්‍රයේ දසෝ දවසේ සත් වාරයක් සරුවක් ප්‍රකාශයන් ප්‍රතිඥා කළා. සත් වාරයක් සරව කම්පා වුණා. තවත් අවස්ථාවක් තමයි පන්සියක් දුක්ඛ වහන්සේලාට විශාලා මහනුවර සංඝයේ ගෝතම සෛත්‍යස්ථානයේදී අනිවාර්යයක් බුද්ධත්වයේ කරුවක්කාඥානයේ විකුණා කළ මහ පොළොවේ වාරයක් අනිපාරුණා. මේ තරම් පොළව කම්පිත වෙන තරම් පුදුම දෙයක් සමන් වහන්සේ කරුවක්ඥය කියලා අභිතෝ ප්‍රකාශ කෙරේ. මේ තරම් අභිතෝ කුණාද කරන්නේ සුදුසුම ප්‍රඥාව කරුවක්ඥ සාසනයයි. දැන් අපි කතා බලමු සර්වඥතා ඥානයේ සුබබඳව ධර්ම කුණාගතෝති මහා රහතන් වහන්සේ පරිවස් මහා රහතන් වහන්සේ ප්‍රකාශ කරන වචන තුළ ඔබ වචන වශයෙන් ගමුරු වෙන්න පුළුවන් අප හිතා හොවා තේරුම් ගැනීමට පුළුවන් තරම් යොමු බුදුනි මුතුම පළමුවෙන් කියන සංකත අසංකත සියල්ල දක්නා බැවු සර්වඥතා ඥානයයි කුසල ආවරණයක් බාධාවක් නැති බැවු අනාවරණ ඥානයයි කියන්නේ සමාජයේ සංස්කෘත සංස්කෘතික නිරලංග දපු සතුන් හඳුන්වනවා. නැවත අතීතං සබ්බං ඥානාති සබ්බං ඥානං සත්තාවරණං නත්ථානාවරණං අතීත කාලෝහි යන්තා සංස්කෘත සංස්කෘතික ගුණානම් උස්වල්ලම වහන්සෝ ගන්නවා. උස්වල්ලම ආර්ණ්‍යකතෝ ගන්නවා. ඒකා සරුවක් නිසා ඥානයක් අනාවරණ ඥානයක් අතීත කාලෝ පිළිබඳව පවතිනවා. අනාගතං පච්චස්සන්න උපයන අනාගත කාලයේ සංසතා සංකප්ප ප්‍රඥාවනේ සර්වඥන් වාස ගන්නවා මේ ආවරණයක් නැතුව ගන්නවා වර්තමාන කාලයේ සංසතා සංකප්ප ප්‍රඥාවනේ සර්වඥන් වාස ගන්නවා උහුලා ආවරණයක් නැතුව ගන්නවා උපා තුන් කාලයේ සුබඳව උරන්න ගන්නවා බැවින් සර්වඥතා ඥානයයි උරන්න දැකීමේදී ආවරණයක් නැති නිසා අනාවරණයක් නැහැ තවදුරට උන්වහන්සේ දේශනා කරනවා සක්කෝ සෝව රූපංත ඒකං සබ්බං ඥානාති සබ්බන්විත ඥානං සත්තාවරණන්නස්සෝ කියන අවරණානම් ඒ කියන්නේ අපේ යමක් දක්නා සක්කෝනානි සක්කෝ කියන මේ සක්කෝ පිළිබඳව කියනවා සක්කෝට අරමුණු වන වර්ණ රූප සියල්ලක් ඒ සරුවක් නම් අසුගන්නේ. ඒ ගැනීම සරුවක් නිසා ඥානයයි සෝහා දසීනට ගැනීමට බාධාවක් නැති බව අනාවරණය කියන්නේ. සුවගුණ සෝත ප්‍රකාදෝහා සබ්බාරමුණ ධාන ප්‍රකාදෝහා ගංගාරමුණ මෝහා ප්‍රකාදෝහා සසාරමුණ කාය ප්‍රකාදෝහා ඉච්ඡාසාරමුණ සුවගුණ සුතහා සුතකාරමුණ ධර්මාරමුණ මේ සම්බන්ධ මේ සබරක් සබර පිළිබඳ සෑම අරමුණක් පිළිබඳවත් සියල්ල දක්නා බැවින් සරුවක් ඥානයයි බහුලා ආරණ්‍යත්ම කුබරේ අනාරණ ඥානයයි මේවර සඳහන් කරනවා සුලසුනි යාවතා අනිස්සත්තං දුක්ඛත්තං අනස්සත්තං සංසබ්බං ඥානාති සබ්බං ඥානං සත්තාවරණං නස්සෝ ඥානවරණ ඥානං අනිස්සතා යම් අර්ථයක් තියෙනවා දුක්ඛ නැමැති අර්ථයක් තියෙනවා අනාත්ම නැමැති අර්ථයක් තියෙනවා අනිත්‍ය කියන්නේ යමක් ඇතිවෙන නැති යනවා නම් අනිත් වෙයි. දුක් කියන්නේ ඇතිවෙන නැතිවෙන දෙකෙන් විතර පොළනවා නම් යමක් ඒක දුකයි. අනාත්මය කියන්නේ කනිත කනිත කියන නොකවතිනවා නම් යමක් අකාර මුක්කාර නම් යමක් ඒ අනාත්මයි. අනිත්‍ය නිසා දුක අනාත්මයි. දුක් නිසා අනිත්‍ය අනාත්මයි. අනාත්ම නිසා අනිත්‍ය දුකයි. මේ තුන් ඒකාබද්ධ ලක්ෂණ තුනක්. යම් වස්තුවක අනිත්‍ය ලක්ෂණ ඇතොත් එතන තියෙන දුකත් අනාත්මවත්. යම් තැනක දුක්ඛ ලක්ෂණ ඇතොත් එතන තියෙන අනිත්‍යත් අනාත්මවත්. යම් තැනක අනාත්ම ලක්ෂණ ඇතොත් එතන තියෙන අනිත්‍යත් දුක. මේ ලක්ෂණ ලොබ කියනවා සාමාන්‍ය ලක්ෂණ පොදු ලක්ෂණ සෑම වස්තුවක් සාත තියෙනවා. ඊළඟට ඒක දේශනා කරන කවර කවර දෙයක් පිළිබඳවද අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ. යාවතා රූපස්ස අනිච්චත්තං දුක්ඛත්තං අනත්තත්තං සංසබ්බං ඥානාසෝත සබ්බං ඥානං සත්තාවරණං නැති කියනවරිනං මොකක් යම්සා හේතතු සංකබ්බාතොක්කමෙන් කියනවනු සත්සංඛාන කුල විසරාක බාහිර අසීතුමක වස්තුතුන් භූතජාති අසක්කෝ නමයක් ඒ සියලුම ආධ්‍යාත්මික බාහිර වූ සෝත්‍රම් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම සියල්ල දක්නා බව සර්වඥතා ඥානයෙන් ඔහුලා ආර්ණ්‍යාත්මක බව ඥානඥානයි. එයාගේ වේදනා පිළිබඳ, සංඥාන පිළිබඳ, සංස්කාර පිළිබඳ, විඥාන පිළිබඳව ඒවාගේ සාද දෙකේ එකක් සම්බන්ධව තියෙනවා. මේක එකක් මේ සියලුම ධර්ම පද සම්බන්ධ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අර්ථයන් සත්‍වාකාරයෙන් දන්නා ගමන් සර්වඥතා ඥානයයි ඔහුලා ආර්ණ්‍යාත්මක බව අනාවරණක් ඥානයි. නැවත දේශනා කරනවා තවත් විශේෂ කරුණු පහ. යාවතා අභිඤ්ඤා මේ ප්‍රාණෝ කටයුතු ධර්මයන් පිළිබඳව දන්නා ඥානය අරුවක් නිසා ඥානයයි ඔහුනා ආවරණාත්මක බව අනාවරණාත් ඥානයයි. යාවතා සත්‍ය කුණ්‍යාය සත්‍ය කුණ්‍යත්තම් ප්‍රත්‍යක්ෂකලෝක ධර්ම කියන්නේ මොනවානේ කියවන්නේ ප්‍රත්‍යක්ෂකලෝක ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂකලෝක අර්ථය ගැනීම පරිවර්තනතා ඥානයයි ආවර්ණයන් සුබව අනාවරණස් ඥානයයි යාවතා භාවනාය භාවනාත්තං භාවනාවකින් වැඩි යුතු මාර්ගාංග තුනේ ඒ සම්බන්ධව අවබෝධය සර්වඥතා ඥානයයි ආවරණයන් සුබව අනාවරණස් ඥානයයි ඊළඟට දේශනා කරනවා භාවතා ඛණ්ඩානං ඛණ්ඩත්තං ධාතුනං ධාත්තත්තං ආයතනානං ආයතනත්තං සංකතානං සංකතත්තං අසංකතානං අසංකතත්තං සංසම්බන්ධානාති සබ්බන්තිනානං සත්තාවරණන්නස් මෝපනාවරණානං ඕකරන්නේ ස්කන්ධයන් පිළිබඳව යම්තා දසුතු දුවතෝ සියල්ල දක්නා බව සර්වඥතා ඥානයයි ආර්ණඥ බව අනාවරණඥානයයි යම්තා අතලස් ධාතුන් පිළිබඳ දොළොස් ආයතන පිළිබඳ සංකත ධර්ම ස්වයං පිළිබඳ අසංගත නිර්වාණ ධාතුව පිළිබඳව දසී තිබුණාට ඒ සියල්ල ප්‍රඥා ඥානයේ ਸਰවඥතා ඥානයයි ආඥාත්මක ඥානයේ නාවර්ණති ඥානයි ඊළඟට දේශනා කරලා තවත් කරුණු 10 කරේ ඊළඟට කුසල කුසල අව්‍යා කෘතනං තුනක් බබෝපනා කළා. යාවතා කුසලිය ධම්මේ සංසබ්බං ඥානාති සබ්බං විඥානං සත්තාවරණං නැති තුනවරණං. කුසල ධර්ම ඔක්කොම කියනවා නිසුත්වාසින් විසුකක් කුසල සිත් විසුකයි විසුක සිත් හේදෙන කාසික විසුකයි. ඒ කියන්නම ඥානෝ දන්නවා සරුවක්මතා ඥානයයි ආවඥාඥ උපබවං ආවඥා ඥානයි. යන්තා කකුසල ධර්ම කියන්නේ අකුසල පුත්තෝත්පාද වශයෙන් 12යි සම්ප්‍රයුක්ත ප්‍රාසුක වශයෙන් කියලා පැහැදිලිව ගන්න. යන්තා අව්‍යාකෘත ධර්මයට ඒ කියන්නේ අව්‍යාකෘත උපාසත්‍ය ධර්ම කියන්න රූප ධර්ම කියන්නත් අව්‍යාකෘතයි ඒ කියන්නේ උන්වහන්සේ දක්නවා ගන්නා ඥානයේ සරුවක් නිසා ඥානයේ ආවරණාත්මක භවනාවක් ඥානය. සත්‍ය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. යාවතා පානාව පුරු ධම්මේ සබ්බං සබ්බං ඥානාති සබ්බං ඥානං සත්තාවරණං නස්සීතනවරණං මොකලන සාමාත්‍ර ධර්ම තුනන් ඔක්කොම සිත් 54යි සෝදනිකාසික 52 රූපාතුස්සයි සෝත්වල්ලම දක්නා ඥානෝ සරුවක්නිකා ඥානෝ ආර්ණ්‍යක්නික බවනාවක් ඥානයි සාකාරූපාව පුරුභම්මු රූපාතුරු සුත්‍රයෙන් පහළවයි සාතික ධර්ම 35යි සෝත්වල්ල දන්නවා සවතාරෝකාර පුරිය ධර්මයන් අරෝපාත් ධර්ම සුත්‍රයෙන් බොලායි සත්‍යවතුන් කුහයි සූත්‍රයෙන් ගන්නවා. යාවතා පරිවාපන්නේ ධම්මේ සූත්‍රයන්නේ ලෞකික ධර්ම වශයෙන් සුත්‍රසෝසයි භෝගනිකා සුගතනන් ගෝසාය රූපීත්‍යයෙන් ගන්නවා. යාවතා අපරිවාපන්නේ ධම්මේ ලෝකෝත්තර සුත්‍රසයි ප්‍රතිපතිසය නිර්වාණය කියලා ගන්නවා. උදාහරණයක් මොකද බව අනාවරණය ඊළඟට දේශනා කරනවා යාවතා බුක්ඛස්ස බුක්ඛස්සං සංසම්බං ඥානාති සම්බං ඥානං සත්‍යාවරණං නැති කියනවරණං බුක්ඛේ සුබඳව යන්තා දුක්ඛාර්ථයක් වුණා සීලම සංකත සංකාප විතරනාම සීලම දුක්ඛාර්ථයන් සත්‍වාකාරයෙන් දක්නා ඥානෝ සර්වඥාඥානකෝ ඒ සම්බන්ධ ආවරණාත්මක බව අනාවරණාත්මක වේ මේවාගේ සමුදය, උපෝම නිරෝධය, උපෝම මාර්ගය, ඊනාට අර්ථ ප්‍රතිසංවිදාව, ධර්ම ප්‍රතිසංවිදාව, පුරුක් ප්‍රතිසංවිදාව, ප්‍රතිදාන ප්‍රතිසංවිදාව, ඊළඟට ඉන්ද්‍රිය පරෝපකරණ ඥාන, ආස්වාන ඥාන, යමක ප්‍රාතිහාර්ය ඥාන, මහා කරුණා සමාපත්ත ඥාන, සරුවත්නිකා ඥාන, අනාවරණ ඥාන කියන මේ ධර්මතා සියල්ල පිළිබඳව ගන්නා ඥානය සරුවත්නිකා ඥානයයි ඒ සම්බන්ධ ආවරණයක් නැති නාමෝ අනවරණක් නෑ. මොනකට දේශනා කරන සමස්තයක් වශයෙන් සම්පූර්ණ වූ කල. යාවතා සබෝවකස් ලෝකස් සමාරකස් සබ්‍රාහ්මකස් සස්සමන බ්‍රාහ්මණ්‍යා ප්‍රජා සබෝ මනුස්සාය දුක්ඛං සුඛං මුඛං විනාශං පස්සං පරිහිතං අනුසුරුකං මනසා සංසබ්බං ඥානාකෝප සබ්බං ඥානං සත්තාවරණං අත්ථෝ ඥානවරණං බෝධිවංශයට, මනුෂ්‍යවංශයට, මාර්යවංශයට, බ්‍රහ්මවංශයට, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දෙවි දෙවි නීතිකන්ට මේ ලෝක සත්‍ය කෙරෙහි යම් යම් කෙනෙක් යමක් දකිනවා නම් යමක් අහනවා නම් යමක් ආග්‍රහණය කරනවා නම් යමක් අසුඳුනවා නම් යමක් උත්සාහ කරනවා නම් යමක් කුකුසා ඉන්නවා නම් සමාහිත පරිණාමයක් හරි සමා සොයාගත් අරමුණක් හරි ඒ සමරෝධී ආරමුණකින් කුකුල මේ ලෝක ධාතු සත්‍ය අනන්තයි ඒ අනන්ත සත්‍යයන් උපෝසනේ උපම කියන දකින්නහම සෑම දෙයක්ම ආවර්ජනා කළ ගමනේ කරුවක් වහන්සේ ගන්නවා මේ කරුවක් උතා ඥානයයි ඒ සම්බන්ධ ආවරණාත්මක බවනාවරණා කියන්නේ තුන්කාම තුන මහරහතන් වහන්සේ කරුණාරහතන් වහන්සේ භාෂාවකින් තුනක් සනාතු කරනවා ඕකස්ස අබ්බුක්ඛං දස්සුති අතෝ අඤ්ඤාතු මජානු සබ්බං සම්බං අභුඤ්ඤාසු යබස්සු මොහං සතාගතෝ නුසමන්ත ප්‍රක්ඛෝ ඒ සතාගතයන් වහන්සේට අතීත කාලයේ නොසමන දෙයක් ඇත්තේම නැත අනාගත කාලයේ දිගදී ආબોධ නොවන දරක් ඇත්තේම නැත. වර්තමාන කාලයේ නුවණින් නොදක්නා ලද්දක් ඇත්තේම නැත. නිරංජනී සතාගතයන් වහන්සේ ආબોධ කරගත් බැවින් සමන්තු චක්ඛෝ නම් වන කෝපෝ මේක භාෂාවක තියෙනවා. ඒ සමන්තු චක්ඛෝ කියන තෝරන්නට බුද්ධ ඥාන 14ක් ඉදිරිපත් කළා. බුද්ධ ඥානෙ, සමුදය ඥානෙ, සෝත නිරෝධ ඥානෙ, විස්ස නිරෝධ ඥානෙ ප්‍රතිපදා ඥානෙ, අර්ථ ප්‍රතිසම්පදා ඥානෙ, ධර්ම ප්‍රතිසම්පදා ඥානෙ, නිරෝධ ප්‍රතිසම්පදා ඥානෙ, ප්‍රතිදාන ප්‍රතිසම්පදා ඥානෙ, සුන්දර සරෝපර ඥානෙ, ආශ්‍රානිකෝ ඥානෙ, යමතමහා ප්‍රාඥාදී ඥානෙ, මහා කරුණා සමාපatti ඥානෙ, සරුවක්නිකා ඥානෙ අනවරණස්මනෝ මේ ඥාන 14කට ප්‍රත්‍යලා සමන්තු ප්‍රශ්නෝ කියන වචනේ හඳුන්වන්නේ. සමන්තු කියන්නේ ආස්තසනේ. ආස්තස දක්නා අප සමන්තු ප්‍රත්‍ය. ආස්තස දක්නා අසත්‍යත සර්වඥ සතරගතයන් වහන්සේටව සමන්තු ප්‍රත්‍ය කියන්නේ. සතරතේ සමන්තු ප්‍රත්‍ය කියන්නේ සර්වඥ වහන්සේ සියල්ලම දකිනවා. එනකොට සඳහන් වෙන්නේ යාමතා දුක්ඛ දුක්ඛසෝ සබ්බෝ ඥාතෝ අඤ්ඤාතෝ දුක්ඛතෝ නස්සීති සබ්බං ඥානං සත්තාවරණං නස්සී පුනාවරණං දුක්ඛාති බුදුන්වහන්සේ දුක්ඛ අර්ථයක් වුණා නම් ඉස්වල්ලම මහන්සෝ ගන්නවා නගන්න අර්ථයක් නේ ඔවගින් සම්මුදය නිරෝධය මග්ගෝගන කර්ක ප්‍රතිසම්බිදා ධර්ම ප්‍රතිසම්බිදා සුරුත් ප්‍රතිසම්බිදා ප්‍රතිභාන ප්‍රතිසම්බිදා ගන්නේ සුන්දර සරෝ කරුණාන ආස්වාන සෝනාන යමක ප්‍රාතිහාරෝනාන මහා කරුණා සමාප්‍රඥාන ජන යමක් සමක් ගතෝ කුණ ඔහුලා ස්වයං දක්නා බොමු සර්වස්ති ප්‍රාඥාන විනි ආර්ණ්‍යක උපබව අනාවරණ ස්නාන විනි නාසක් සමස්ත්‍රාසකෝ බොමු ලෝකවාසී උපන බොමු අංසාත මනසංසාත නාගයන්සයක බ්‍රහ්මයන්සයක ප්‍රමනා බ්‍රාහ්මණයන්සයක බුදු නූපන්සයක සමස්ත ලෝක සත්‍යා කරපු දක්නා ලැබදී අසන ලැබදී ආග්‍රාමී කරන ලැබදී රසන දින ලැබදී ස්පර්ශ කරන ලැබදී සතනදී නාමනේ කරවත්නම් මහන්තේ ගන්න උනාසී නදන්නා අරමුණක් ඇත්වම නැත කියන නිසා මේ සමන්තිකක් හෝ කියන වචනේ දරුවක් විකාශනාවේ ඉදිරිපත් කොට වදානේ අනුකමතර භාෂාව නාකරබ්බෝ කුණසමති මොකක් අබ්බෝ ප්‍රමුදත් කුණකෝ අතං අනුනාස නජානුකබ්බම් සබ්බං අනුනාසෝ දස්සෝංගං සතාවතෝ කෝම සමන්තිකෝ අසෝපකාරෝපද බඳවනක් ගතෝ තුනං සුඛං උන්හාසෝ බසවදාලි අනාගත අනාගත කාලයක් ගතෝ තුනං යම් සතාවතෝ උන්හාසෝ දසිනෝ වර්තමාන කාලයක් ගතවුණාන් ස්වයංව කරුවක් වහන්සේ දකින්න. එනිසා ස්වයං දක්න අර්ථයෙන් සම්බන්ධයක් වුණේ ගොන්. ඒකෝනියක් තෝරන් ගන්න ඕන නැතවරක් සර්වඥතාඥාන වෙන ප්‍රතිඥාතන බොහෝ ශාස්ත්‍රවරුන් ඒ ශාස්ත්‍රවරුන් කොටස් පහකට බෙදෙන. ඕනනාට කොටස් පහ කන සම්බන්ධ, සතු සම්බන්ධ, සතක සබ්බණේ සත්ත්ව සබ්බණේ සහ ඥාත සබ්බණේ සබ්බණේ කියන්නේ සරුවක් කියන්නේ කන සබ්බණේ කියන්නේ අතන සාස්නෝ කියන්නේ ප්‍රතිඥා කරන මම අනුසුමෙන් තමයි කියලා බසින්නේ යහු කුමෙන් ගන්න ඉවර වෙන්නේ කාදබ? ඒක පිළිගන්න බැරුව සරුවක් නිසාලා. සකෝ සම්බන්ධ කරන්නේ තම සියල්ලම උත්තරෝ දකින්න. ඕකක් වංග බරු ගුවක් නේ. නමුත් වර බලන බබෝ උපේක්ෂේ ආරම්භන තෝනි පුරුෂා ඒකත් මොගංග බරු සරුවක් නිසාවක්. සතපතක් බං සවස්ාස්ත්‍රෝ තුනි කියනවා මම නිරන් කරමු. වල බත බතුනි. වලම බත බතුනි. ඕකක් මොගංගද? ඕකෝ අහන් දක්න ආරමුණු වෙනයි, අනේ අහන ආරමුණු වෙනයි ඔකෝක දොරකින් ගන්න අරමුණ විවිධ ආකාර නිසා ඔක පිළිවන් කියලා. මොනද සත්‍ය සම්බන්ධයි. සත්‍ය සම්බන්ධ කියන්නේ මත ඕනෑ වෙලාවක ඕනෑම වෙලාවක ඕනෑම දස් ගන්න පුළුවන්. ඒකත් පිළිගන්නද? මොනද ආකාර අරමුණ කියන බැරි කොහොම පිළිගන්න පුළුවන් සරවඥතාවක් නෙවෙයි. සත්‍යතාව තමයි මෙතන සරවඥතාව. එහෙනම් ඥාත සබ්බං ඥාත කියන්නේ ඥාන අරමුණු කරපමණි ආවර්ධනා කළ පමණි අරමුණු කරපමණි දස් ගන්න පුළුවන් ඒක නිසානේ ධම්සන්ගේ කරුත් මහ රහතන් වහන්සේ ප්‍රාර්ථනාක පෝෂණය කරපු සම්බුද්ධ ධම්මා බුද්ධතු භගවතෝ ආවදින ප්‍රතිබද්ධා ආසංගන ප්‍රතිබද්ධා කුප්පුප්පාද ප්‍රතිබද්ධා මනසකාර ප්‍රතිබද්ධා එන්නෝ පොදී සතාගතයන් වහන්සේට යමක් දතගන් නමස් වුණා ආවදින ප්‍රතිබද්ධා ආවදිනා කළ ප්‍රමණය උපදකුඹ පුළුවන් ආකාසන ප්‍රතිබද්ධා ඕනෑකමක් වුණා යමක් දකින්ද ඕනෑකම අනුව දකින්න සත්‍යකාද ප්‍රතිබද්ධා යමක් දතගන් සුඛස්ථාලකද බත්ව ඌ අනුව දකින්න පුළුවන් මනසකාර ප්‍රතිබද්ධා යමක් නිහිතව තමයි උපබන්දි කියන්නේ. මෙන්න මේක තමයි ඥාත සබ්බන්නේ කියන වචනේ කියන්නේ. ඥාත කියන්නේ කොහොමද? ලෝකේ දසෝක දුර ලොක්කම කියන පහ. ඒවාට කියනවා පංච යොබ නිගමන්දලි. මොනවාද පංච යොබ නිගමන්දලි කියන්නේ? ඒ කියන්නේ සංස්කාර, විකාර, යක්ඛන ඌර්වාණ ප්‍රඥාති මොන මේ පහතම ලෝක සියල්ල මෙතකෝයි සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥාති ඌර්වාණ සංස්කාර කියන්නේ අපෝලින් කියන ඌර්වාණ ධාතුව හරව සුසු කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ කියලා මේ සංස්කාර. මේ සංස්කාර දෙකේ පොරොන් රාශියක් තියෙනවා. ඒකම කියන්නේ ඌර්වාණියකෝ මේක ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලම සංස්කාර. විකාර කියන්නේ හැම නාමයක රූපයක සංස්කාර ආකාර අතිවිල නැති වෙනවා. ඒ අතිවිල වගේ නැති වෙන කියන විකාරයක් තියෙනවා. තවත් තියෙනවා. තුන තුනයි පහ. ඒකට තමයි විකාර රූප. ඒ විකාර රූප ප්‍රහාණය වෙන සංස්කාර ධර්මයන්ගේ විපරණාමයෙන් සපෝනා විකාර කුල ධර්මතාව. ලක්ෂණ ලක්ෂණ කියන්නේ සෑම නාමයක සෑම රූපයක සෑම ධර්මතාවක අවස්ථාවක්. ඕගොල්ලෝ කොහොමද සම්මර්ථනය කරන්න ගියා ධර්මයේ සම්මර්ථනය කරන්න ගියා කාලව සවස්කත. යෝජනා කරන්න ගියා අධර්ම කොටසක පමණ යෝජනා කරන්න බවක් අනුවා. මේ තේරෙන අනුව ආභෝධ කරගන්න තත්පරයන් කියනවා. අනුත්තරෝපපත් වනකොට ආභෝධය සම්පූර්ණයි. නන්තකාරූප වූ ආසක. භෝකනා කරන්න වසන සාකල්පන. මොනවා තේරුම් ගන්න පුළුවන්? ඒ කරුණාකන් වහන්සේ බෝධිනෝමෝගේ සරුවක ප්‍රාඥාන අනාවත්නාඥාන කුමාර බසුරගත්තා අවශ්‍ය අවශ්‍ය වේවත ඒකෝ ආවර්ධනා කරනනේ සබෝධි කරගන්නවා ගොත බලන්න. උපවත මොනකට කොටලා බලන්න ලෝක භාෂාවේ ලෝකනා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූ නිසා නියුතුන් සාන්ත ලෝකක බොබෝ කියන්නේ මහා කරුණාවෙන් පූජාබන වරක ජනතාව බොසෝ සාන්තනා පන්වහන්සේ බලන සාතක සිංහිත පෝත්වාසාවක් මහා කරුණාව සංයෝග මොබනා බවතු හිතකෝ ප්‍රාර්ථනා කරමි මොනවද සරුවකෝසා කියන්නේ පූජාබන ඕකෝ කුම්මනාන්ත අනුරූප කරුද්දේ ධර්මානුශාසනා පවත්වන්නේ ඒක පුදුමවන්ත ධර්මය අවබෝධ කරගන්නා දෛව සුභිත කරසනා සලෝද සාන්තිය අවබෝධ කරගන්න. එන්න මේක නිසා නරා කරුණාවයි සර්වසුඛාඥාන බුදුමසා ඒ සාන්තනා කරනහන්තේ සංගීත අසංකෝ හතකෝටි කනස්රාස්ව දුනාත දුක්ඛ සමුදය නිරෝධෝ මග්ගෝ සතරාදි සත්‍ය අවබෝධ කරවා අනාගත මොනන්තෝ සංස්කාර කරවදන් අනාගත බව සාධු සංඝාසක් පවත්වාසෝ අනිත්‍යව කරන නාමනාසවම විහිදෙන කෝණික ප්‍රශ්නමනේ සුදු බුදුරජාණන් වහන්සේ බලදාස්තරසෝ අස්තංග සමන්වාදක බ්‍රහ්මස්වරමෝ දසදහසක් මෝසභාසෝ සිතේ කරන්නේ සෝදු කරන්නේ සාසෝ භාසක් ධර්මස්තංගෝ බෝසුනාසව සමන් වහන්සේ පොතක් නෝක බලන්නේ කර සමන් ආબોධ කරගත්තු වූ සෝදේ මොනපතා සීවිත සෝතනස්නාරෝ වළඳනීම බුතෝ අගවරාම ගාසකන සංසාදුකෝ කණිවානේ නෝන් කුබබි සෝකාන් කුමාන් සංඝහන්තෝ දසරවත්තා ඥානෝ අබබ්බෝමනෝ සම්වන් පාවාත අර්බුතං දාස්මක වබකවා ජීවමානෝ සරවත්තාඥානෝ බලමනෝ කුපාසුබම උපබෞත්‍රාමකෝ වතුතරනේ ඒ කාර්යවත් සාස්ත්‍රාණයේ සීකරණය ගන්නේ. සාම දුකම ආවු මොනකොට නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සෝ කියවුනේ. අනිවාර්යෙන් කාර්යවත් සාස්ත්‍රාණයේ සීකරණය. සම්මා සම්බුද්දස්සෝ කාර්යවත් සාස්ත්‍රාණය. සතරවන මොනාවකෝ මම සිතන සතරකට මොනාවකෝ ප්‍රතිපල දවස් කරන නිසා නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සෝ කියන්නේ නිරෝධෝපක බෝතක සර්වපකාතයන් සුකරණයන් අකෝකපක කුවම්මන සර්වපකාත දුක්ඛය සංසා අනුරුදාපක ඕපෝන්නසු ලබාගෙන අදුරුදාපක පහළ වූ ගුණ අදුරුදාපක මාන කරාදෝපක බෝසනා දිවිගුණ සෝද සබන් අනාවක වස්තු සාන්තිනායකන් වහන්සේ බෝ ਸਰਵਤੋ ਪ੍ਰਾਸਨਾਨੋ ਕੋ ਸੋ ਗੋਰਾਸਾਰ ਉਸਨਾ ਗੋਨਾਸਾਰੂ ਵਾ ਤੋ ਕਾਂਤਨਾ ਕੋ ਮਹੰ ਕੋ ਬੂ ਸਰਵਤੋ ਪ੍ਰਾਸਨਾਨ ਅਨੁਭਵੰ අපතත් රත්නා ආලෝකේ බෝවා අසෝ සම්ය ප්‍රාර්ථනා සසවෝ මේවාද උපක්ඛව සියත සදා බසබනෝ බුදු ප්‍රශ්නේ උපක්ඛාරමෝ වන පුරා ප්‍රාර්ථනා කරන අදුන බෝධුරා යන්නේ අබරාමරිකාන්ත ගෝස්වත්තර නිවන්සේ සාක්ෂාත්කර ගැනීමට සෝත් වාසනාවෝ වාසන සුබෝරුන් ප්‍රාර්ථනා කරමි. ඕනෝක පුතා කර්මානුශාසනෝක ප්‍රවන්දෝන උපෝත්වනා සුබ සරගත්තෝ භාවනාමෝ කුසලානුසං සුබානෝ සෑම ගුණාතෝ ධානබුත් විපස්සනා මාර්ග ඵලන පුරමෝ අබරාම රෝපායක වෝසෝත්‍රාමාම නෝනම් කෝකාක්ෂාත් නෝරාක්ෂාත් නෝකෝන්ති සමනියේ ආකාසත්තා සමුන්නස්සා බෝවානං ග්‍රහණමුත්තා සංඝං සංඝං නෝබුස්වා සරං රක්ඛන්තු බුද්ධාසනං ආකාසත්තා සමුන්නස්සා බෝවානං ග්‍රහණමුත්තා සංඝං අනුභුක්ඛා සුරක්ඛන්තු බුද්ධෝපනං ආකාශත්තා සුභමත්තා ගෝවානාගාමනිත්තා සංඝං අනුභුක්ඛා සුරක්ඛන්තු සං සදාසි Thank you. සතියෙන් ඉස්සෙල්ලින් අධිගමනාන පස්තාවේ ප්‍රවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ මේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ සාස්තනක් දසසනක් එහෙමා ස්වංග දස්නා බලන සර්වස්ති ප්‍රාඥාන වින ආර්ණ්‍ය සුපබව අනාවරණ ස්නාන වින ඥාත සමස්ත වාසස්මෝ බොන ලෝකවාසී රූපං ගුණංසාප මනසංසාප නාමංසාප බ්‍රහ්මංසාප ප්‍රමනා බ්‍රාහ්මණංසාප ගුණංසාප සමස්ත ලෝක සත්‍යා කරතු දක්නා ලබබු අසන ලබබු ආගාමී සන ලබබු රසන ගුණ ලබබු ස්පර්ශ සන ලබබු පුතනබු ඥානමය කරවත්නම් වහන්සේ ගන්න. උන්වහන්සේ නොදන්නා අරමුණක් සත්‍යම නැත කියන නිසා ඒ සමන්ත ප්‍රඥා කියන වචනේ සරුවක්ති ප්‍රාඥාවේ ඉදිරිපත් කොට වදාළේ. අනුකමතාපර භාෂා නාපරබ්බෝකනා කෝති. මොකක් සබ්බ ප්‍රමුඛ කුමකෝ අතං අනුනාත නජානුකබ්බං. සබ්බං අනුනාතෝ දත්ති වං සතාවතෝ පොම සමන්ත ප්‍රඥා. අසෝපකාරෝපද බඳවන නම් දතු තුනල් උපයන් උන්වහන්සේ බසවදාළේ. අනාගත අනාගත කාලයක් දතෝතුන් නම් සංඝ ප්‍රකාශකයන් වහන්සේ දකින්න. වර්තමාන කාලයක් දතෝතුන් නම් සංඝ සරුවක්යන් වහන්සේ දකින්න. සමුපාස්නා දක්නාර්ථෝ සම්මන්තිකක් වුණේ වොන්. එතෙන් විවාක තේරුම් ගන්න පුළුවන් නැසවරක් සර්වඥාඥාන ප්‍රතිඥා කරන බොහෝ ශාස්ත්‍රවරුන් මේ ශාස්ත්‍රවරුන් කොටස් පහකට බෙදෙනවා. සෝමනාද පුතස්සහ කම සබ්බං සතෝ සබ්බං සතක සබ්බං සත්තු සබ්බං සහ ඥාත සබ්බං සබ්බං කියන්නේ සරුවක් කියන්නේ කම සබ්බං කියන්නේ අසන සාස්නෝ කියන්නේ ප්‍රතිඥා කරන මම අනුසුණුවමින් තමයි කියලා බසින්. ලෝකෙ පිළිබඳ අපේ ඉවර වෙන පාඩම. ඒක පිළිගන්න බැරි සරුවක් කාලා. සකෝ සම්බන් කියන්නේ මම ස්නානම උත්තරෝ දකින්න. ඕකත් මොන බරි දෙයක් නේ. ස්නාන උත්තර බලන බබෝ උපෝපෝපන ආරම්භන කියන්නේ පුරුෂා ඕකත් මොනගන්න බරි සරුවක් නිසාවා. සකෝ සම්බන් සාස්ත්‍රෝ දෙනිනවා මම නිරන්තරයෙන් වල දැක දැකන්නේ. වලම දැක දැකන්නේ. ඕකත් මොනගන්නද? ඕකත් අනුන් දකින අරමුණු වෙනයි, අනුන් අහන අරමුණු වෙනයි, ඔකෝක බරතුන් ගන්න අරමුණු විවිධාකාර නිසා ඔක පුළුවන් කියලා. මොනද සත්‍යකබ්බන්? සත්‍යකබ්බන් කියන්නේ මට ඕන වෙනවක ඕනම වෙනවක කියන්න දස් ගන්න පුළුවන්. ඒකත් පිළිගන්නද? මොකද ආකාර අරමුණු කියන ගමන් මොන පිළිගන්න පුළුවන් සර්වඥතාවක් නෙවෙයි. සත්‍යයේ සර්වඥතාව තමයි මෙතන මූල සර්වඥතාව. මොනයි? ඥාත සබ්බං. ඥාත කියන්නේ ඥාන අරමුණු ප්‍රකමන. ආවර්ධනා ප්‍රකමන අරමුණු ප්‍රකමන ගංගාන් කියනවා. ඒක නිසානේ ධම්මසංගේ සර්වඥ මහරහතන් වහන්සේ ප්‍රාර්ථනා කරපු සනාතව කියන්නේ සම්බුද්ධ ධම්මා බුද්ධ සුභගෝ සෝවදන ප්‍රතිබද්ධා ආසංගන ප්‍රතිබද්ධා කුප්පුප්පාද ප්‍රතිබද්ධා මනසකාර ප්‍රතිබද්ධා සෝමනතෝනි සතාවතරන් වහන්සේ තුමන දතගන් අවස්ථනා ආවදන ප්‍රතිබද්ධා ආවර්ධනාතල සමනේ උපදකුඹ පුළුවන් ආකාසන ප්‍රතිබද්ධා ඕනෑ සමාස් වෙනවා නම් යමක් දකින්න ඕනෑ සමානව දකින්න සුප්පසාද ප්‍රතිබද්ධා ධනබ්බතගන් සුපස්සාලක බබස්සෝ සියනෝ දකින් දුසිය. මනසකාර ප්‍රතිබද්ධා යමක් නීතව සමනි සුපබන්දු කියන. මෙන්න මේක තමයි ඥාත සම්බන්ධය කියන වචනේ තේරුම. ඥාත කියන්නේ මොකද? ලෝකෝ දසෝක දුවා ලොක්කම තියෙන පහ. ඒවාට කියනවා පංච විභව නෝමනන්දලි. මොනවාද පංච විභව නෝමනන්දලි කියන්නේ? ඒ කියන්නේ සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ ප්‍රඥප්ති. මොන්නේ මේ ප්‍රාථම නාමක ප්‍රවණ උපතියි. සංස්කාර, විකාර, ලක්ෂණ, ප්‍රඥප්ති නිර්වාණ. සංස්කාර කියන්නේ අපෝධන කියන නිර්වාණ ධාතුව හැරෝ කොට කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු කියන සංස්කාරය. අපේ සංස්කාර දුකේ පෝරණ ධාතුවක් කියනවා. ඒකම කරන්නේ සෝදානම යතකෝ ඒක ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලම සංස්කාර. ඒකාර කියන්නේ තමයි නාම ස්වභාවයක සංස්කාරතාවක අතිවිම නැති වෙන කියන්නේ. ඒ අතිවිම නැති වෙන කියන උපාර වස්තුව. තාත් වෙනද. සෝපදාන විශ්වාසයෙන් කියනවා විඤ්ඤාණ ස්වභාවක විකාරෝපකනසහ ආධිනේක වචනින් සුබකාර රූපස රහතා මුදුකා සම්මන්විතා තුන තුන පහ මේවා තමයි විකාර රූප මේ විකාර රූප ප්‍රහාය එහෙම සංස්කාර ධර්මයන්ගේ විපරණාමයන්ට පුරනවා විකාර කුණ ධර්මතාව නක්තම් නක්තම් කියන්නේ සෑම නාමයක සෑම රූපයක සෑම ධර්මතාවක පුරනවා ඕකේ ලක්ෂණ කියලා දක්වන්නේ අද ලක්ෂණය කරන ලක්ෂණයකි. සාපෝ ලක්ෂණයයි යම් ප්‍රථම භාවයේ කරපස ලක්ෂණය, ආපෝ භාවයේ ආබන්ධන සම්බන්ධන ලක්ෂණය, සීගෝ භාවයේ උන්හස් ලක්ෂණය, වාමෝ භාවයේ සම්බන්ධ සමුදීරණ ලක්ෂණය මේවායි. සතියේ තුන්කන ලක්ෂණය, වේදනාවේ වේදන ලක්ෂණය, තොරගතන සෞඛ්‍ය ලක්ෂණය හදාගන්න. අද ලක්ෂණය කියන්නේ මොන දේකම තියෙන අනිත් ලක්ෂණය දුක් ලක්ෂණය හදාගන්න. මේ සම්බන්ධ ගන්නා බව ලක්වනවා. ඊළඟට නිර්වාණ කියන සංකප්පිකාසය. සාන්තවත් නිර්වාණ භාසය. කපුවත් කරන්නේ ලෝක සම්මත විවහාර. ලෝක සම්මත විවහාර දසක බෝව. ඒ කියන්නේ යාතු සිංහල භාෂාවෙන් යම් යම් දේ වෙනම පොතපොත අඳු අසිරිම පොත්තුනේ සිංහ පොත් කිහිපයක් ඔක්කොම සිංහල භාෂාවෙන්. එහෙනම් භාෂාවෙන් තමයි මොනම භාෂාවක් හින්දු භාෂාවක් පාලි භාෂාවක් උපෝක භාෂාවන් උපෝක මනුෂ්‍යයන් සම්මත කරගත් උවහාර තියෙනවනේ ඒවා තමයි ප්‍රඥාක්ති ඒ ස්වර්ණක් මේ මොහොමන් බලෝකයි ඒ සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥාක්ති නිවාන කියන මේ පංචද මොහොමන් බලවෝ අතකගත් මොන දෙයක් දකින්නා වගේ අතකගත් උදින බඩුවක් දකින්නා වගේ අපෝපන භූතා දකින්න නද මේ සතාවකන් වහන්සේ සදා බෝධින ලබෝදී අරහත් මාර්ගයේ තරසරෝ අරහත් සංයුක්තත්වයේ ඔබසන්නේ සත්‍යන සාසකෝ පහළම සමන් වහන්සේට අවශ්‍ය වෙනවකදී සංස්කාර අරමුණු සදගන්න පුළුවන් අවශ්‍ය දේ පමණයි මේ මොනවාට අරමුණු කරන්නේ ඔබ තුනක් සාසන කරනවා නම් සමන් වහන්සේ අරහත් මාර්ගඵල ප්‍රතිලාභ කරගෙන ගන්න ඕන ධර්මතා අවබෝධ කරගන්න. මොකද අවබෝධ කරගත්ත ධර්මය ඕනෙට ඕනෙට සම්මතනය කරන්න බුවා බලස්මත. ඕනෙට ඕනෙට සම්මතනය කරන්න බුවා ධර්මයේ සම්මතනය කරන්න බුවා පාළුව තවස්සත. භෝෂනා කරන්න බුවා අධර්ම කොටස පොතමන භෝෂනා කරන්න බලස් සංවා. මේ කෝරණ අනුබෝධ ආબોධ කරගන්න සත්‍යවාසන් කියනවා. අනුරස්තලෝකපත් වෙනකොට ආબોධය සම්පූර්ණයි. නංකාරූප පුරා භවසත. භවකනා කරන්න වසන ප්‍රසන්නම. එනුනියම පොරංගන් පුරා පොකරණකන් වරන්කෝ භවනෝබෝ සරුවකතාඥාන අනාත්මඥාන කුමාර බසරවස්සා අවශ්‍ය අවශ්‍ය වරපෝ ඒකෝ ආවර්ධනා ප්‍රසන්නනේ අවබෝධ කරගන්න ඕන බස ගන්න. ඒකට මූලකට කල්පනා බලන්න ලෝක භාතේ ලෝකදා බුදු සමසන් වහන්සේ පහළ වූ නිසා මේකේ සාන්ත ලෝක ප්‍රබෝධය. ඒ කියන්නේ මහා කරුණාවෙන් පිටාගෙන වලස ජනකාර බොකෝ සාන්තනා සංහංසය බලයි. සාසද පුණ්‍ය කෝටි වාසනාවක් මහා කරුණාවේ සංයෝගය සබබලා බවට හිතසුව ප්‍රාර්ථනා කරමි. මෙලොවට සාරාත්මකතා ඥානයේ පිහිටාගෙන ඕකේ සිද්ධාන්ත අනුරූප පරිද්දේ ධර්මානුශාසනා පවත්වන්නේ ඒ සිද්ධාන්ත ධර්මාබෝධ සරණ බල සුදුසු ප්‍රසන්නව සලවදාන් තුමෝ ආબોධ කරගන්න. මෙන්න මේක නිසා නිරාකරණව වූ සරුවත්කාඥාන බුදුනිකා ඒ සාසනා කරනහන්තේ ඉන්දික අසංකේම හතකෝටි කනස්නාස්න බුණාත දුක්ඛ සමුදය නිරෝධෝ නබ්බෝ සතරාදි සත්‍යබෝධි සරණා අනාමහෝනං සෝසස්සං කරවදන් අනාගතෝ බල සබ්බ සංඝාසත් සවස්නාසෝ අනිස්සාර කරන ශ්‍රාණෝ මාසවම විහෙදන පෝනික ප්‍රශ්න වූ ඔබ බුදුරජාණන් වහන්සේ කරපු අෂ්ටාංග සමන්වාදක බ්‍රහ්මස්වරමු දසදහසක් නෝසදහසු සසහ කරන්නේ සෝද කරන්නේ සවාසු භාෂ ධර්මස්තංගෝ බෝසුනාසල සමන් වහන්සේ සතපුරක ගමන්නුපුව සමන් ආબોධ කරගත්තු නෝසව දුමපතා සංගත සෝතනාස්නාරෝ වළඳමු ලබකතෝ අදවාගේ මාසකන සංකාබුකෝක සරියවනේ නෝන් කුරුබි සංකාන් සමාන් සංහංසෝ සර්වත්තා ඥානෝ අබබ්බෝමනං සංවන් ප්‍රවාසෝ අර්බුකන් දාස්මක වැඩ කරවත් ජීවමානෝ සර්වත්තා ඥානෝ බලමනෝ කෝපසුදුන උපබෝත්‍රාම වශයෙන් යතනතන සංකාබුකෝක ඥානෝ සිතරමවන්නේ කොන සාන උදේසමාවු මනසතෝ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෝ කියලා හොබුගොන්. අනිවාර්යයෙන්ම කරුවත් ප්‍රාඥාවක් සිදුකල. සම්මා සම්බුද්දකෝන් කරුවත් ප්‍රාඥාව. සතර ඕනම මොනාවකෝ මම කිසියම් සාසනකතේ පොරාවකරෝ ප්‍රතිපල දවස් කරනවා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සෝ කියලා. මේ විදිහට අපි බුදුසසුන සර්වඥතාඥානෙ සිහි කරනවා නම් අපේ කටට සියල්ලම සරසකාරී සාර්ථක වෙනවා. සෝකාදීනදාතක සෝතුන්නසී ලබාගෙන අදින් දවසක පහළ වූගෙන අදින් දවසක නාද කරාදීකට ලෝකනා බුදුන් වහන්සේ නෝද සදාන් අනාවක වූ සාන්තිනායකයන් වහන්සේ ආද නා වූ මේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ